ජනාධිපති පාසල තමයි අපිට අදාළ පාසල. අපි ඒ වුණාට තේරිලා නැහැ. දැන් අපි කියන්නේ අපිට පරීක්ෂණයක් කරන්න එන්න කියලා. අපි ඉසුරු පායට ගිහිල්ලා ඇමතිතුමාට ඇමතිතුමාගෙන් අස්සම් කරලා අධ්‍යක්ෂකතුමාට යොමු කරා. ඒව අද වෙනතුරුවත් දැන් අදට මාස 3ක් වෙනවා. අනිත් ළමයි පාසල් යනවා. අපේ ළමයි ගෙවල් වල තාම. මොන පදනමෙන්ද ගත්තේ කියලා මන් දන්නේ මං ස්කූල් බස් එකක් වැඩ කරන්නේ මෙතන වෙන සිදුවීම් ඔක්කොම දන්නවා මෙතෙන්ට එන දෙමව්පියෝ සියලුම දෙනා අඳුරනවා මේ ගමේ දෙමව්පියොත් අඳුරනවා පිටින් එන දෙමව්පියොත් අඳුරනවා සියලුම දෙනා ඒක නිසා මේ විදුහල්පතිතුමාගේ අතින් සෑහෙන අසාධාරණයක් වෙලා ඇත්තම පැහැදිලිවම කියනවා මුදල් වලට යටින් ළමයි අරන් තියෙනවා ලකුණු අනූපහටත් අඩු ළමයි ඒ ස්කෝලට අරගෙන තියෙනවා. මේ දරුවට ස්කෝලයක් නැතුව මේ දරුවා අඬනවා. අපි ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා. අපේ මනසට මහත්යට යන්න විදියක් නැහැ ගොවිතැන් කරන්නත්. ඉතින් මේ දරුවට පාසලකුත් නැහැ.